අරුණ මහතාගේ දහම් ගැටලු ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔව් කියන්න. ස්වාමින් වහන්ස මට ඉදිරිපත් කරන්න තියෙන දහම් ගැටලුවක් යම්කිසි ගැටලු තත්ත්වයකටත් වඩා ස්වාමින්වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට ඒ වගේම සූත්‍රය කියවනකොටත් ඇතිවෙච්ච මට හිතෙන හැටියට වැදගත් අදහසක් ඉදිරිපත් කරන්න අවසර ඔව් ඔව් ස්වාමින්වහන්සේගේ දේශනාවේ තිබ්බ ඊ타මාත්ම වැදගත්ම මුඛ්‍යම අර්ථයක් තමයි අපි ධම්මග දියුණු කරනකොට ඒ ගැන විශ්වාසයෙන් ඒ වගේම අන්තර් සම්බන්ධතාවය තේරුම් ගනිමින් දියුණු කිරීමේ වැදගත්කම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි සාමාන්‍යයෙන් හිතනවානේ අපි මේ විපස්සනා භාවනාව කරන කට්ටිය අපි බොහොම ඇඩ්වාන්ස් කට්ටිය දියුණු වෙච්ච කට්ටිය ඒ නිසා මාර්ගයේ ඔය දාණය විශේෂයෙන්ම ගිහියන් සම්බන්ධයෙන් කියලා තියෙන දාණය ශීලය ඒ වගේ දේවල් අපි දැන් පහු කරලා තියෙන්නේ ඒක හොඳට වඩමින් තමයි කරන්නේ කියන සාමාන්‍ය හැඟීමක් අපි තුල ඇති වෙන්නට පුළුවන් හැමෝටම නෙවෙයි දැන් අපි සීලය ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් අපේ ගී සීලේ පංච සීලේ අපිට දක්වලා තියෙනවා චාරිත්‍ර සහ වාරිත්‍ර සීලේ වශයෙන්. ඒතර ස්වාමීන් වහන්සේ අපි බොහෝ දුරට කරන්නේ සාමාන්‍ය සමාජයේ වාරිත්‍ර සීලය තමයි ඉස්පත් වෙලා අපි පුහුණු කරන්නේ. නමුත් දැන් උදාහරණයකට ගත්තොත් සතුන් නොමැරීම කියන දේ පවා ගත්තොත් ඒක හය ආකාරයකින් තමයි පංචශීලය දක්වලා තියෙන්නේ. එතන චාරිත්‍ර සීලයේ කොටසේ කොටස් තුනක් තියෙනවා. ලජ්ජී දයාපන්නෝ සබ්බබූත හිතානුකම්පී. දැන් ඔතන පළවෙනි එකත් අපි කරනවා ලජ්ජී බව. නමුත් දයාපන්නෝ සහ සබ්බබූත හිතානුකම්පී කියන දේ එච්චරම අද සමාජයේ ප්‍රගුණ කෙරෙන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ ගැන ස්වාමීන් වහන්සේ කියන්න පස්සේ ඒ වගේම අපි දානය කියන කොටත් අපි බොහෝ විට අද සමාජයේ තියෙන්නේ මට පින් කරගන්න. ඒ කියන්නේ මම ශක්තිමත් වෙන විදිහට තමයි එතනේ අදහස තියෙන්නේ. එහෙම නැත්තම් මගේ තණ්හාව නැති කරගන්න. ඔය දෙකෙන්ම වෙන්නේ මම කියන දේ ශක්තිමත් වෙනවා. නමුත් දානයේදී පවා මම හිතන්නේ අපි අදහස් කරන්න ඕනේ අන්‍යයන්ට පිහිටවීම. අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් අපි මේ ලබා දී. ඉතින් ඒ වගේ පැත්තකින් අපි පුහුණු කරොත් මොකද මේ මේක එකිනෙකට සම්බන්ධ වෙච්ච එකට වැඩ කරන ජාලයක්. දාන සීල භාවනා කියන එක. ඒතර ඕවා උතන හරි විදියට යන්න පටන් ගත්තාම ඒ කියන්නේ එකක් පස්සේ එකක් නෙමෙයි. දැන් උනත් ඒක හරි ගස්සගෙන එකට වැඩ කරන ජාලය හරියට හදාගත්තාම ඔය ස්වාමින්වහන්සේ මුල් හරියදී අද දේශනා කර මේ අර මේ මෛත්‍රී සහගත බව බලින් ඇති කරගන්න තත්වයක් නෙවෙයි මෛත්‍රී සහගත බව පහළ වෙන්න ඒ තමන් කරන කටයුතු වලදී පහළ වෙන්න නිකම්ම බෑග්ග්‍රවුන්ඩ් එකක් එහෙම නැත්නම් මේ මේ හොඳ පසුබිමක් හැදෙනවා කියන අදහසක් තියෙන්නේ මට මේ ගැන මොකක් හරි ස්වාමින්වහන්සේට කරුණු දක්වන්න පුළුවන්ද? ඔව් අතරම දැන් ඒක තමයි බුදුරජාන් වහන්සේ <clears throat> මම හිතනවා මම කියන දේ ඇහෙනවා කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ආරෂ්ඨාංග මාර්ගයේ පැති තුනක් පෙන්වනවානේ සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් අපිට ප්‍රඥා කෑල්ල විතරක් අපිට තනියෙන් අරන් වඩන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම සමාධියක අනුග්‍රහය ලැබිය යුතුයි. අනිවාර්යයෙන්ම සීලේ අනුග්‍රහය ලැබිය යුතුයි. ඒක තමයි විශේෂයෙන්ම මතක් කරන්නේ අර එක්තරා දීගනිකායන සූත්‍රයක ප්‍රඥාවට සීලේ අනුග්‍රහය නොලැබෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ වගේමයි සීලේට ප්‍රඥා අනුග්‍රහය ලැබෙනවා නම් නොලැබෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා මේ දෙක සීලයයි ප්‍රඥාවයි කියන එක නිකන් එකට බැඳිච්ච හුයක් වගේ, නූලක් වගේ. ඒ නිසා මේවා එකටකට යන ගතියක් තමයි තියෙන්නේ. ඒ නිසා මට එකඟ වෙන්න පුළුවන් අරුණ මහත්තයත් එක්ක විශේෂයෙන්ම දැන් ඔය ආරෂ්ඨාංග මාර්ගය ගැන කතා කරද්දී සම්මා දිට්ඨිය පැති දෙකක් වෙනවා. එකක් තමයි කම්මස්සගත සම්මා දිට්ඨිය. ඊළඟ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. නැත්නම් ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි කියලා පැති දෙකක් දේශනා කරනවා. අපිට එකපාරටම මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ගැන කතා කරන්න බෑ. අපි අඩුතරමින් අර ලෞකික සම්මාදිට්ඨිය තුළ පිහිටාගෙනවත් නැත්තම්. අපි එක්තරාන්දමකින් සත්පුරුෂ භූමියකට මේ අවතීර්ණ වෙලා ඒ කර්මයේ කර්මඵලය අදහමින් එහෙම ගත කරමින් තමයි අපි තවදුරටත් ඒක දිනු කළා ඊට වඩා කියනවා නම් උත්කෘෂ්ඨ මට්ටමකින් උත්තුංග මට්ටමකින් උත්තරීතර මට්ටමකින් ලෝකෝත්තර මාර්ගයකට අවතීර්ණ වෙන්නේ. ඒ නිසා මේ දෙකේ එක්තරාන්දමක තියෙනවා එකින් එකට බැඳිච්ච ගතියක් එකක් මත එකක් පිහිටලා ඉන්න ගතියක් තියෙනවා ඒ නිසා අපිට අර චූව සීලය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා ආචාර සම්පූර්ණයෙන්ම අමතක කළා දාලා තනියෙන්ම එක කෑල්ලක් විතරක් අල්ලගෙන යන්න පුළුවන් ගතියක් නැහැ. මේක නිකන් එකට බැඳිච්ච ගතියක්, එකිනෙකට එකිනෙකක් උපකාර කරන ගතියක් අනිවාර්යයෙන්ම පෙන්වුම් කරනවා. සීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් නැවතත් ප්‍රඥාව සීලයටත් ආයි ප්‍රඥාව සමාධියටත් මේ වගේ මේවා අතර අන්තර් සම්බන්ධතා තියෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් මේවා සම්බන්ධ වෙලා තියෙනවා. ඔව්. ඒ ඒ වගේම ස්වාමින්වහන්සේ දැන් මේ මේ කතා කරන දැන් අද අවසාන වශයෙන් ස්වාමින්වහන්සේ කතා කර විශේෂ හැකියාව ඒවා පවා දියුණු කිරීමට මේක හේතු වෙන්න පුළුවන් කියන හැඟීමක් ඇති වෙන ඒ කියන්නේ දැන් ධාන තත්වයට එන්න පළමුව පවා අපි සති සම්පජාන්‍යයත් සමග මේ තත්වය අපේ හොඳට වැඩිලා තියෙනවා නම් යම්කිසි අපි කොහේ හරි ගියත් කෙනෙක්ව හම්බ වුණත් අපේ මනස බොහොම විවෘතයි. ඒ වගේම අපි අන්‍යයන් යටත් කර ගැනීමේ ඒ කියන්නේ මගේ ඇජෙන්ඩා එකට මම මේගොල්ල පාවිච්චි කරනවා ඒ වගේ මොනවත් ඇති වෙන්නේ ඒ විතරක් නෙමෙයි ඊටමත් වේතන තවත් වැදගත් දෙයක් තියෙනවා මේ බයක් ඇති වෙන්නේ නැහැ බයක් ඇති වෙන්නේ නැහැ කියන එකේ අදහස අනිත් කෙනාගෙන් Tamanට හානියක් වෙයි කියන එක නෙවෙයි ફોකස් වෙන්නේ නිකම්ම ફોකස් වෙන්නේ මගේ හිතේ කෙලෙස්යන් ගැන බය ඇති ඒක වෙන්නේ නැත්තම් ඒ தත්ත්වය බොහොම සංසුන් වෙච්ච විවෘත මනසක් තියෙනවා නම් මට මගේ පුද්ගලික මේ තත්වලින් තේරිලා තියෙනවා ඇතැම් අවස්ථාවල අර මමායනය ගොඩක් අඩු වෙනකොට හැම වෙලෙම නෙවෙයි අඩු වෙනකොට යම් යම් කිසි කෙනෙකුගේ ඇස් දෙක දිහා බැලුවත් යම් කිසි ස්ථානයකට ගියා වුණා එතන ස්වභාවය මමායනය වැඩි වෙ තියෙනකොට වඩා ඊටාත්ම පැහැදිලිව තේරෙනවා බයකින් තොරව. එහෙම ස්වභාවයක් තියෙනවා සාමනහස්. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් ඇත්තටම හුඟක් වෙලාවට වෙන්නේ අපිට සුහද කතාවකට යන්න බැරිකම මොකද අපිට ඕනේ අපිව කැපිපේන්න. අපිට ඕනේ අපිව හොවා දක්වන්න. අරයට වඩා මම දන්නවා කියලා පෙන්වන්න. ඒ බඳු පරිසරයක් ඇත්තටම අර අපි කතා කරපු මේ මෛත්‍රී සහගත පරිසරයක් නෙමෙයි. එතන තියෙන්නේ තව කෙනෙක්ව යටපත් කරන පරිසරයක්. අර කෙනෙක් වශයෙන් හොවා දක්වන පරිසරයක්. Taman තුල නිකන් මොකද්ද කියන්නේ ආත්ම දෘෂ්ටිය උඩට දාගත්ත පරිසරයක් තමයි එතන තියෙන්නේ. නමුත් අපි ඊට වඩා බොහොම ප්‍රඥා සම්පන්නව නුවණක් දියුණු කළා යන අවස්ථාවකදී අපි කටයුතු කරන්නේ මේ සුහද කතා බහ යන අතරේදී අර අරුණ මහත්තයා කිව්වා වගේ කොහොමද මගේ හිත ප්‍රතිචාර දක්වන්නේ හිත සූදානම් වෙනවද මම මෙතෙන්දී මේ අනිත් කෙනාව මැඩ පවත්වන්න නැත්නම් එයා කරන ප්‍රකාශය නිසා මගේ හිත රිදිලාද නැත්නම් එයා ගැන නිකන් අනවශ්‍ය හැඟීම් පහළ වෙලාද නැත්නම් මේ කතා සල්ලාපය හරහා හිතේ අප්‍රසාදයක් නැත්නම් දේශයක් පහළ වෙලාද නැත්තම් මගේ හිත දැන් නිකන් විසිරීලාද මම මේ කරන සාකච්ඡාවෙන් නෙමෙයිද මගේ හිත තියෙන්නේ හිත වෙනත් වෙනත් තැන්වල විභාගාති ගිහිල්ලාද කියලා අන්න තමන් ගැන බලන ගතියක් තමන්ගේ හිත ගැන සෙවිල්ලෙන් ඉන්න ගතියක් නිතතින්ම එහෙමනම් යෝගාවචරයට එනවා ඒක තමයි අපි නිවැරදිව මාර්ගයක් වඩනවා නම් නිවැරදි භාවනාවක් වඩනවා නම් අර බාහිරට නැඹුරු වෙනවා වෙනුවට ටිකක් ඇතුළ දිහා බලන ගතිය තමන්ගේ හිත දිහා බලන ගතිය හිත විමසන ගතිය මේ වෙලාවේදී කොහොමද හිත ප්‍රතිචාර දක්වන්නේ කියලා විමසන ගතිය පෙන්වුම් කරනවා. ඒක ඇත්තටම මුලදී ටිකක් අමාරුයි විශේෂයෙන්ම කතා කරනවා වගේ අවස්ථාවකදී සතිය පිහිටවන ලේසි ඊට වඩා පහසු දෙයක් මේ තමන් තනියම හුදකලාව කරන වැඩ කටයුතු වල සතිය පිහිටවන ලේසි. නමුත් කතාවකදී සතිය පිහිටවන ටිකක් අමාරු වෙන්න පුළුවන්. පස්සේ හැබැයි දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට මේ කතාවකදී කොහොමද සතිය පිහිටවන්නේ? නැත්නම් අපි දේශනයක් පවත්වනකොට කොහොමද සතිය පිහිටවන්නේ? අපි පිරිසක් අතර කටයුතු කරද්දී අපි ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා යමක් ප්‍රකාශ කරද්දී කොහොමද සතිය පිහිටවන්නේ? ඉතින් හිතේ චකිතයක් පහළලා තියෙනවද? නැත්නම් අනිත් අයගේ ප්‍රතිචාර නිසා හිතේ යම්කිසි ප්‍රතිගැන්මක් ඇති වෙලා තියෙනවද? එමත් නැත්නම් Taman නිකන් මේ හුවා දක්වන්නද හදන්නේ? බොරුවක් මවාපාන්නද හදන්නේ කියලා අර තමන්ගේ හිතේ ස්වභාවය දැකගනිමින් ඒක විමසා බලමින් තව තව බොහොම අපි කියමු සත්‍යවාදී වෙමින් කතා කරන්න පුළුවන් ගතියක් අන්න සතිය තුළින් හදලා දෙනවා. අතන තවත් පැතින් අපිට කියන්න පුළුවන් මේ සතිමත් බව කියන්නේ අර අපිව නිරන්තරයෙන්ම අධීක්ෂණයට පාත්‍ර පාත්‍ර කරන ස්වභාවයක්. හරි නිකන් අපි ගාව අපි අපිත් එක්කම ඉඳලා අපි දෙහා විමසා බලමින් සිටින ගුණයක් තමයි අපි මේ වඩලා තියෙන්නේ. ඒක මේ වෙන කෙනෙක් ඇවිල්ලා අපේ තියෙන නුගුණ අපේ තියෙන ಗುಣ පෙන්වලා දෙන ගතිය නෙමෙයි තියෙන්නේ මේ අපි ගාම තියෙන හැකියාවක් කුසලතාවයක් කරහා ඒකෙන් පෙන්ලා දෙනවා අන්න මේ වෙලාවේදී හොඳයි මේ වෙලාවේදී නරකයි මේ වෙලාවේදී හිත ප්‍රසන්නයි මේ වෙලාවේදී හිත ටිකක් යටට ගිහිල්ලා තියෙන්නේ මේ වෙලාවේදී ඔන්න කෙලස් ඇවිස්සලා තියෙන්නේ මේ වෙලාවේදී නම් හිත තැම්පත් වෙලා තියෙන්නේ මේ වෙලාවේදී හිත තැති ගැන්විලා තියෙන්නේ මේ වෙලාවේදී නෑ නෑ මෛත්‍රී සහගතව තියෙන්නේ කියලා අන්න නිකන් අපිට තමන් ගැන දැනෙන ගතිය. ඒ self monitoring process එකක්. තමන්ව හොඳට අධීක්ෂණය කරන ගතියක්. තමයි එහෙමනම් මේ සතිමත් බව හරහා දිනුනලා තියෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒක අපිට මේ සතිමත් බව දිනු කරන්න යෑම තුළ ලැබෙන අමතර ලාභයක් කියන්නත් පුළුවන්. ඒක සතියේ තියෙන ප්‍රබල ලාභයක් කියන්නත් පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ ඔය දේශනා කළා තියෙනවා සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති සුද්ධං අත්තානම් පරිහරති. මහනි මේ සතිමත් බව කියන එක හරියට නිකන් දොරටුපාලයක් වගේ එයා හැමතිස්සෙම එතකොට මේ සාවද්‍ය වූ දේවල්, වැරදි වූ දේවල් බැහැර කරනවා, නිර්වද්‍ය වූ දේවල් ලං කර ගන්නවා. ඒ නිසාම මෙයා දැන් තව තව තවදුරටත් බොහොම පිරිසුදු ආත්මයක් පවත්තන්න උත්සාහන්ත වෙනවා. නැත්නම් පිරිසුදු ජීවිතයක් පවත්තන්න එයා උත්සාහන්ත වෙනවා. මොකද මේ සතියේ තියෙනවන්නේ තමන්ව නිවැරදි කරන ගතිය. අධීක්ෂණය කරන ගතිය. කල්යාණ මිත්‍රයෙක් වගේ ළඟ ඉඳලා මේවා හොඳයි මේවා වැරදි කියලා නිකන් පෙන්ලා දෙන ගතිය සතියේ තියෙනවා. ඉතින් අපි ඒක අහන් නිහතමානී වෙන්න ඕනේ. අටෝක වැඩක් නැහැ. ඔයා පැත්තකට යන්න මම මගේ වැඩේ කරගන්නම් කියලා එහෙම පැත්තකට දාලා තමන්ගේ ඔලොමොල යන ගතිය නෙමෙයි තියෙන්න ඕනේ. ඒ වෙනුවට නිකන් අර නැමුණ ගතිය, නම්මිශීලී ගතිය, මෘදු ගතිය. දෙයක් අහන ගතිය. අපි ගාව තියෙනවා නම් අන්න සතියෙන් පෙන්ලා දෙන ඔන්න ඔය ආනිසංශය අපිට ලැබ ගන්න ඒ ආනිසංසයේ භුක්ති විඳ ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. එහෙමයි ස්වාමින්වහන්ස ස්වාමින්වහන්සේට බොහෝමත්ම පිං සිද්ධ වෙනවා ස්වාමින්වහන්සේගේ සම්‍යක් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු හොඳයි ඊළඟ දහම් ගැටලුව බන්දජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඔව් ඇහෙනවා ඇහෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අද ධර්මදේශනාවේදී දැන් බුදුන් වහන්සේ කොසබෑනුවර ඉඳලා ඒ ස්වාමීන් වහන්සේලාගේ කලහය නිසා උන්වහන්සේ පිරිස අතහැරලා දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින තැනට පැමිණිලා එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේගෙන් එතකොට මේ අහන දේවල් අනුව එතකොට උන්වහන්සේලා කොහොමද ගැටුම් රහිතව ඉන්නේ වගේ ස්වභාවයක් ගැනනේ එතකොට විමසන්නේ. එතකොට බුදුන් වහන්සේ අර සිදුවීම ගැන ගැටීමක් රහිත වුණාට එතකොට ඒ වගේ පැනයක් උන්වහන්සේ විමසන්න එතකොට යම් කිසි හෝ උන්වහන්සේගේ සිතෙහි කැළඹිලි ස්වභාවයක් ඒ සම්බන්ධව තිබුණාද කියන එක <laughs> නෑ එක හතකින් හැබැයි මේ මෙහෙම හිතන්න පුළුවන් මීට මීටත් වෙනත් අවස්ථාවකදී එහෙම මම මේ මම දැකලා තියෙනවා බුදුරජාන් වහන්සේ කරපු දේශනාවක අර සමගි සම්පන්නව බොහොම ඉන්න පිරිසක් ගැන කල්පනා කරන්නත් උන්වහන්සේගේ හිතේ ප්‍රසාදයක් තියෙනවාය හැබැයි අර ඔවුනෝන් විරසක වෙච්ච මේ ඒ බඳු පිරිසක් ගැන මට ඒ පැත්තේ යන්නවත් හිතෙන්නේ නැහැය කියලා එහෙම කරපු තැන් තියෙනවා එතන ඇත්තට මට හිතෙන්නේ මේ උන්වහන්සේගේ හිතේ දෙන කැළඹීමක් නෙමෙයි ඔතන තියෙන්නේ මේ අර සමගි සම්පන්න බව තුළ තියෙන ආකර්ශනීය ගතිය. පිරිසක් බොහොම සමගි සම්පන්නව ගුණගරුකව වාසය කරනවා නම් එතන තියෙනවා නිකන් අර ගුණවතුන්ව ආකර්ෂණය කරන ගතියක් තියෙනවා. එහෙම නැතුව නිකන් හැමතිස්සෙම කෙස්වලු පටලවගෙන උනෝන් විරසක වෙලා මේ සම්පූර්ණයෙන්ම අර කිව්වා වගේ මේ මුව සැතින් තමන්ව බැනගනිමින් විදගනිමින් හානි කරගනිමින් කටයුතු කරන පිරිසක් ගාවට කිසිසේත්ම මේ කල්යාණ මිත්‍රයෙක් ලං වෙන්නේ නැහැ. සත්පුරුෂයෙක් ලං වෙන්නේ නැහැ. ඈත්ම කළා දානවා මිසක් ඕන දෙයක් කරගන්න කියලා අත්හැරලා දානවා මිසක් සත්පුරුෂයෙක් ඒ බඳු පිරිසක් ගාවට යන්න කැමැත්තක් නැහැ. මොකද එතන නැහැනේ අර ඒ සුහද බවක්. එතන නැහැනේ මිත්‍රශීලී බවක්. එතන නැහැනේ මෛත්‍රීභාවගත ගතියක්. කරුණාවක්, මෛත්‍රියක් ගෑවිලා නැහැනේ. ඉතින් ඒ නිසා එතන අතර මට තේරෙන විදිහට දැන් අර ඒ වගේ තැනක තියෙන හරිය නෙගටිව් එනර්ජි එකක්. අර අර වගේ පිරිසක් ඒ විවාද සම්පන්නව ඕනෝන් එක්ක ගැටෙමින් ඕනෝන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් කටයුතු කරද්දී එතන තියෙන තනිකරම අර ඍණ ශක්තියක් තමයි ඒගොල්ලෝ නැගෙන්නේ. ඉතින් එතනින් අනිත් අර සත්පුරුෂ පත්පුරුෂයෙන්ව නිකන් විකර්ෂණීය වීමක් තමයි වෙන්නේ. හැබැයි ඒකේ අනිත් සිද්ධ වෙනවා හොඳට පිරිසක් බොහොම මෛත්‍රී සහගතව කටයුතු කරද්දී එතෙන්දී අර තවත් ඒබඳු ගුණයක් සහිත කෙනෙක්ව නිකන් එතෙන්ට ඇදිලා යනවා. ආකර්ෂණය වෙලා යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා තවත් පැත්තකින් උතනදී මතක් කරගන්න පුළුවන් සමහරට මතක ඇති සලායතන විභංග සූත්‍රයේදී. අපිට මතක ඉතින් සලායතන විභංග සූත්‍රයේ එන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ ප්‍රගුණ කරන තවත් සතිපට්ඨාන තුනක් ගැන. ඒ සතිපට්ඨාන තුනේ තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වශයෙන් ගුරුවරයෙක් වශයෙන් මේ අනිත් පිරිස විවිධ විෂමතාවයන් පෙන්වද්දි කොහොමද නොසැලී කටයුතු කරන්නේ කියන කාරණය. දැන් උදාහරණයක් වශයෙන් කියනවා පළවෙනි සතිපට්ඨානයේදී දැන් උන්වහන්සේ කියනවා මම මේ බොහොම උමනාවෙන් අවවාදයක් දෙනවා අනුශාසනාවක් කරනවා අනිත් අය කෙරෙහි අනුකම්පාවෙන් යමක් දේශනා කරනවා. හැබැයි කවුරුවක්වත් ඒක කනකට ගන්නෑ. කවුරක්වත් ඒක අහන්නේ ඒ ඒ නිසා මගේ හිතේ කැළඹීමක් ඇති වෙන්නේ මම මගේ හිත කලම්පවා ගන්න නැතිව කම්පාවර ලක් කර ගන්න නැතිව මම සුවසේ වාසය කරනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව කියනවා. මම මේ විදිහට බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් මේ අය කෙරෙහි මෛත්‍රියෙන් මම දහමක් දේශනා කරනවා. මම අවවාදයක් දෙනවා. එතකොට ඇතැම් පිරිසක් ඒකට කන් යොමු කරනවා. ඒක පිළිපදින්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි තවත් පිරිසක් ඒක නොසලකා හරිනවා ඒකට කන් යොමු කරන්නේ නැහැ. එතින්දිත් මම සුවසේ වාසය කරනවා. මගේ හිතේ කැළඹීමක් නැහැ. ඊළඟට තුන්වෙනි අවස්ථාව දේශනා කරනවා. මම අර වගේම අනුකම්පා සහගතව අවවාදයක් අනුශාසනාවක් කරනවා. හැමෝම ඉතින් මේක කන් දෙනවා. මේක අනුගමනය කරන්න උත්සාහත් වෙනවා. එතෙන්දිත් ඉතින් මම ඕන්ට වඩා මම ඉපිලෙන්න යන්නේ නැහැ. මම සුවසේ වාසය කරනවා. ඉතින් ඔන්න වගේ දේශනාවක් ඒ සලායතන විභංග සූත්‍රයේදී ඒ ත්‍රිවිධ සතිපට්ඨානයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වශයෙන් නැත්නම් ගුරුවරයෙක් වශයෙන් ඒ උන්වහන්සේ ගාව තිබිච්ච නොසැලෙන ගතිය විවිධ ක්‍රම වලින් පෙන්눔 කරලා තියෙනවා. උන්වහන්සේ වඩපුවේ සතිපට්ඨාන තුන තුල ඒක නිරූපණය වෙනවා. කොහොමද ඒ තමන්ගේ පර්ෂදය තමන්ගේ ගෝලබාලයෙන් කටයුතු කරන්නේ කියන කාරණේදී තමන් වහන්සේ කොහොමද ඒකෙන් ස්වායත්තව අකම්පිතව වාසය කළේ කියන එක නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් තවදුරටත් දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් සමග සාකච්ඡා කරනකොට දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා එතකොට උන්වහන්සේ කටයුතු කරන්නේ අනිත් ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතාවය. කියන්නේ අනිත් ස්වාමීන් වහන්සේලා කියන දේ පිළි අරගෙන ඒ කියන්නේ ඒ ගැටීමක් ඇති නොවන ආකාරයට ඒ ඒ විදිහට කියනවනේ ගත කරන්නේ කාලය. එතකොට දැන් අපේ අපිත් මේ ධර්ම මාර්ගයේ යනකොට දැන් එතකොට තව කවුරු හරි කියන දෙයක් ඒක හරි කියලා අපි ගැටීමක් ඇති කරගන්න නැතුව එහෙම වුණොත් අපිත් ඒක වැරදි වුණත් එතකොට අපිට ඒක එහෙම වුණොත් පිළි අරගෙන ඒ ඒ විදියට කටයුතු කරන්න ගියොත් අපිට ධර්ම මාර්ගය ලබා ගන්න බැරි වෙන ස්වභාවයක් නැද්ද මම හිතන්නේ එතන එතන ඒ විදිහට අපි ගත යුතු නැහැ මොකද දැන් මේ ස්වාමීන් වහන්සලා තුන්නමම නිකම්ම නිකම් මෝඩ විදිහට කටයුතු කරන පිරිසක් නෙමෙයි. හොම් ප්‍රඥාවන්ත තුන්නමක්. ඒ වගේමයි දවස් 5කට සැරයක් ධර්ම සාකච්ඡාවක නිරත වීමකුත් තියෙනවා. ඒ නිසා මේ අය තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමකට වඩා දැන් බුදුරජාන් වහන්සේගෙන් ලැබිච්ච අදහසක් තියෙනවානේ. බුදුරජාන් වහන්සේගෙන් ලැබිච්ච ධර්මයක් තියෙනවානේ. ඒතර ඔන්නේ ධර්මයට දාලා තමයි බලනවා කියලා අපිට හිතා ගන්න තියෙන්නේ. ඒතර තමන්ගේ තම තමන්ට ආවිනික වෙච්ච යම් යම් අදහස් තියෙන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේගෙන් උරුම වෙච්ච දායාදයක් විදිහට බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ලැබිච්ච ධර්මයක් විදිහට යමකුත් තියෙනවා. ඒකට අන්නේ ධර්ම විනයෙහිලා බලලා Tamanට තේරුම් ගන්න පුළුවන් දැන් මම මේ අනිත් කෙනා කියපු එක ධර්ම විනයට ගැළපෙන දෙයක්ද නොගැළපෙන දෙයක්ද කියලා ඉතින් බලන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී අදහස් වෙන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පමණක් අනින්වා අනිත් ස්වාමීන් වහන්සේලා දෙනමට අනුගත වෙලා වාසය කරනවා කියලා. මොකද ඒ ස්වාමීන් වහන්සේලාත් කියනවා මම වාසය කරන්නේ මම තනි තනියෙන් වාසය කරන්නේ අනිත් සානිලාස දෙන්නමට අනුගත වෙලා. ඉතින් ඒ කියන්නේ අර හැමෝම කැමති තව කෙනෙක්ගේ හිත රිදවන්නේ නැතිව තමන්ගේ අදහස ඉදිරිපත් කරගෙන තමන් මුදුනා වෙලා තමන් කැපිපෙන්න හදලා තමන්ම ලොක්කා වෙන්න දඟලනවා වෙනුවට කොහොමද මම මේ පිරිසේ සමගිය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නේ? ඉතින් අන්නේ ආකල්පය තමයි එතන නිරූපණය වෙන්නේ. ඔය එතකොට ස්වාමීන් දැන් මෙතෙන්ද නිරූපණය වෙන්නේ මම පිරිස පිරිස පිරිසේ අදහස මම බලන්න ඕනේ හැමදෙස්සෙම. මම මගේ අදහස පමණක් නෙමෙයි මම බලන්න ඕනේ අනිත් අයගේ අදහසත් මම පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. කියන අන්නේ ආකල්පය තමයි නිරූපණය වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කොසබෑනුවර ඉඳපු ස්වාමීන් වහන්සේලාත් ඔක්කොම එතකොට බුදුන් වහන්සේගේ අනුගාමිකයෝනේ. ඒ අයත් ඒ ආකාරයටමනේ හිටියේ. ඒක තමයි. එතකොට ඒ අයත් එකම ධර්මයක් අහලා තියෙන්නේ. නමුත් එතන ගැටීමක් ඇති වුණේ ප්‍රධාන වශයෙන්ම අනිත් අයගේ අදහස් උදහස් වලට අනුගත වෙන ආකාරයට ඒ අය කටයුතු නොකිරීම නිසා නේද? එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේලාගේ මේ දියුණු කරන ගුණය හරි. හරි. ඔව් නමුත් මම බැලුවේ එතකොට එකම ශාස්ත්‍රූවරයාණන් වහන්සේගේ අනුගාමිකය වෙච්ච කොටස් දෙකක්. හ්ම්. අතරනේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ දෙන්නක් තමයි අපි සංසන්දනය කරන්නේ. ඔව් ඔව්. ඔව් එතකොට මේ ගුණය හරි නමුත් මම බැලුවේ අද කාලේ අනුව අපිත් දැන් ওই ආකාරයට බුදුන් වහන්සේගේම ධර්මයනේ එක එක ස්වාමීන් වහන්සේලා ගේ ධර්මදේශනා අපි අහනවා. නමුත් ඒ අහනකොට ඒ අනුව ක්‍රියා කරනකොට අපිට වැටහෙනවා සමහරක් විට මේ කියන ක්‍රමයට ගිහිල්ලා හරියන්නේ නැහැ කියන එක. එතකොට නමුත් අපි ඒකට කතා බහ කරන්න ගියොත් ගැටීමක් ඇති වෙනවා. අපි කතා බහ නොකර අපේ ප්‍රතිපදාව කරන එක වෙනම දෙයක්. නමුත් ඒකම අනුගත කරලා ඒක කතා නොකර හිටියොත් ඒහා සම්බන්ධ ලොකු පිරිසක් එතකොට තවදුරටත් මිත්‍යා දෘෂ්ටි ස්වභාවයක ඒ කියන්නේ ධර්මාවබෝධය ලබා ගන්න බැරි ස්වභාවයකට පත් වෙන එක ගැන එතකොට අපි කොහොමද ස්වාමීන් වහන්සේ ඒක තමයි. අපි ඉතින් ඒක අවස්ථානුකූලව බලන්න ඕනේ. අපි ඒක පාඩම එතන පරිශදයට ගිහිල්ලා අපේ අදහස ඉදිරිපත් කරනවද? එනතම් මට අවස්ථාවක් ලැබුණාම බොහොම ඒ අයගේ හිත නොරිදෙන්න ධර්ම විනයම ඉස්මතු වෙන ආන්දමින් මේ මේ සූත්‍රේ මේ මේ විදිහටයි තියෙන්නේ මෙහෙමයි වෙන්න ඕනේ කියලා මේ නිකන් අර ධර්ම විනයම ඉස්මතු කරමින් කටයුතු කරනවද කියන එක තමයි මට නම් හිතෙන්නේ ඔතෙන්දී වැදගත් වෙන්නේ. මොකද අපි අර මේක මගේ අදහස මම ඉදිරිපත් කරනවා කියන පැත්තකින් යනව වෙනුවට කොහොමද මේක ධර්මයේ සඳහන් වෙන්නේ? බුදුහාමුදුරුවෝ කොහොමද දේශනා කළේ? සූත්‍ර දේශනාවේ කොහොමද තියෙන්නේ? එතකොට කාටත් එකඟ වෙන්න පුළුවන් තත්වයක්. මොකද මේ අපි කරුණු සහගතව ධර්ම විනය හා ගලපා බලමින් තමයි ඉදිරිපත් කරන්නේ කියලා එහෙනම් අනිත්‍යයට හේතු ගැන්වෙන ආකාරයකින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක වටිනවා. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ දැන් ඇතම් වෙලාවකදී දේශනා කරනවා. දැන් හරි දේ උනත් අපි කිව යුතු අවස්ථාවක් තියෙනවා. අට කාල වේලාවක් තියෙනවා. ඒ වගේමයි කිව යුතු ආකාරයක් තියෙනවා. ඒ කියද්දිත් මෛත්‍රී සහගතව කරුණා සහගතව කිව යුතු වෙනවා. එහෙනම් අපි හරි දේ වුණත් කොහොමද කියන්නේ කොයි වෙලාවෙද කියන්නේ කොයි ආකාරයෙන්ද කියන්නේ කොයි කොයි මොන අන්දමින්ද ඒක ඉදිරිපත් කරන්නේ කියන එක මත ඉතින් වක් වෙලාවට ඉතින් ප්‍රශ්නේ දරුණු වෙන්නත් පුළුවන් සමනය වෙන්නත් පුළුවන් ඇතැම් වෙලාවට අපි එයාගේක වැරදි කියලා අපි නිකන් බොහොම ආවේගශීලීව වැරදි සහගතව කියන්න ගියොත් ඉතින් තව තව අවුල් වෙනවා. හැබැයි අපි බොහොම මිත්‍රශීලීව යාව යහමඟට ගැනීමේ බොහොම කරුණාසහගත චේතනාවකින් ඒ විදිහට අපි මේක බොහොම ධර්මය විනය අනුව කියලා දෙන්න යනවා නම් සමාජයට ඉතින් අනිත් කෙනාත් නැමෙන්න ඉඩ තියෙනවා මොකද මේ මගේ නැහැ නෙමේ මාව ඉස්මතු කරන ගතියක් එයාගේ නැහැ නේ මේ මේ මේ තමන් මුදුන වෙන ගතියක් කියලා අර අනිත් කෙනාට ඒක හැඟෙනවා. ඒ නිසා මෙතන මේ අපි කතරම් දුරට අර අරුණ මහත්තයත් කිව්වා වගේ කතරම් දුරට අපි අපි දිහා බලාගෙන මේ සාකච්ඡාවේදී අපේ හිත දිහා බලාගෙන හිතේ පහළ වෙන්න පුළුවන් කෙලස් යන යම්සි අවධානයක් පවත්වා ගනිමින් සාකච්ඡාවේ නිරත වෙනවා නම් බොහෝ දුරට අපිට යම් සෑහෙන දුරට සාර්ථක sannivedanayak කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ආලෝක සංඥාව ගැන බුදුන් වහන්සේට පැහැදිලි කරන තැනදී එතකොට ආලෝක සංඥාව ඇති වෙනවා පවතින ඒක පවත්වා ගන්න බෑ. ඒ කියන්නේ එතනදී රූප සාමාන්‍යයෙන් පෙනෙනවා නොපෙනෙනවා කියන ගතිය ගැන කතා කරන්නේ එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කලින් එතකොට මේ ආලෝක සංඥාව ලැබුණාම මේ වගේ දෙයක් ලැබෙන්න ඕනා කියන දෙයක් ගැන හිතාගෙනද භාවනා කරන්නේ කියන එක ගැන නිකන් එතනදී පොඩි දැන් මේ සූත්‍රය අනුව පේන්න තියෙන තාම උන්වහන්සේට අත්දැකීම් මදි තාම මේක හරියට පාලනය කරගන්න තරම් හැකියාවක් නැහැ. කියන්නේ යම්සේ ආලෝක සංඥාව පහළ වෙලා තියෙනවා. හැබැයි ඒක පහළ වෙන්න හේතු මොනවද? ඒක කොහොමද තවදුරටත් දිගට පවත්වගන්නේ? ඒක පාලනය කරගන්නේ කොහොමද? ඒකේ අපි තුමු තීව්‍රතාවය අවශ්‍ය පමණට පාලනය කරගන්නේ කොහොමද? ඉතින් මේවා ඇවිල්ලා නිකම් මේ මේවත් තියෙනවනේ යම්කිසි ක්‍රමයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තුමු යම්සේ කානාපාන සතිය වඩමින් ඉඳද්දී නිමිත්තක් පහළ වෙනවා. ආලෝක නිමිත්තක් පහළ වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට ඒක බොහොම අතිශය දීප්තිමත් වෙනවා. ඇතැම් වෙලාවට බොහොම අඳුරුයි. ඉතින් එතකොට අපි හිතමු යම්සි කෙනෙකුට ගැඹුරු සමාධියකට යන්න එයා ඒක පාවිච්චි කරනවා නම් ඒතර එයා බලන්න ඕනේ මේක මේ දීප්තිමත් වෙච්ච අවස්ථාවේදීද මට ගැඹුරු සමාධියට යන්න ලේසි නැත්නම් අඳුරු වෙච්ච අවස්ථාවකදී මේක පාවිච්චි කළාද මට මේ ගැඹුරු සමාධියකට යන්න පහසු නැත්නම් නිකන් මධ්‍යස්ත වශයෙන් දීප්තිමත් බව තියෙද්දිද ගැඹුරු සමාධියට යන්න පහසු ඊළඟට මේ ආලෝක සංඥාව මට ඕන වෙලාවකදී ගන්න පුළුවන්ද ඕන්ලාවකදී මේක අතහරින්න පුළුවන්ද? ගැඹුරු සමාධියෙන් මට ඕන්ලාවක මිදෙන්න පුළුවන්ද? ඒතර මේ මේ සිද්ධිය හා සම්බන්ධ වෙලා මේ සිද්ධිය අලලා සෑහෙන ප්‍රදේශයක් තියෙනවා එහෙනම් එයාට අපිටම එයා තුල යම්සි ප්‍රාගුණ්‍යයක් ඇති කරගන්න. ඒක පහල කර ගැනීමම පමණක් නෙමෙයි තියෙන්නේ. ඒ පහල වුණ ආලෝක සංඥාවේ යම් යම් තීව්‍රතාවයන් ප්‍රබලතාවයන් කුසලතාවයන් තව රාශියක් තියෙනවා එහෙනම් එයාට දිනු කරගන්න. ඉතින් එතකොට යෝගාවචරයට මුලින්ම නිකන් එක පහළ වුණා විතරයි. නිකත් නිකන් යම්සි දවසක නිකන් කනාවට පහළ වුණා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් එයා බලනවා ඊට පස්සේ දැන් මේක මේ. අද නම් පහළ වුණා. හැබැයි ඔන්න හෙට පහළ වුණේ නැහැ. තවත් දවසක් පහළ වුණේ නැහැ. ඔන්න ආයෙත් ඔන්න පහළ වුණා. ඉතින් ඔන්න ඒ වගේනේ ඔක පහන් සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඒතකොට එයාට තේරෙනවා දැන් මේ මෙහෙම දෙයක් පහළ වෙනවා. හැබැයි තාම ස්ථිර නෑ මේක. අද පහළ වෙයිද නොවේද කියලා තාම හරියට මට කියන්න බෑ. කියලා අන්න ඒ වගේ අවිනිශ්චිතතාවයකින් තමයි එයා පටන් ගන්න. හැබැයි කාලයක් එයා ප්‍රගුණ කරනකොට එයාට තේනවා මේ මේ ටික සිද්ධ වුණා නම් අන්න මේක පහළ වෙනවා. මේ දේවල් සිද්ධ වුණේ නැත්තම් මේක පහළ වෙන්නේ නැහැ කියලා අන්න එයා හේතු ටික හොයා ගන්නවා. යම්සි අත්දැකීම් බහුල ගතියකට එයාපත් වෙනවා. ඊට පස්සේ අන්න එයාට නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් මෙන්න මේ මේ විදිහට මම භාවනා කරාගෙන ගියා නම් ඔන්න මෙතෙන්දි මේ ආලෝක සංඥාව පහළ වෙනවා. මේ ටික සිද්ධ වුණේ නැත්නම් පහළ වෙන්නේ නැහැ කියලා අන්න එයාට නිශ්චිත බවක් වෙනවා. යම්සි විශ්වාසයක් ඇති වෙනවා. දැන් නිකන් හරියට එයාගේ පාලනය යටතේ වගේ තමයි මේ ආලෝක සංඥාව ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ එයා දන්නවා. මේක තව දීප්තිමත් කරන්න ඕන නම් මොනවද මම කරන්න ඕනේ? මේක තව පොඩ්ඩක් දීප්තිය අඩු කරන්න ඕන නම් මොනවද මම කරන්න ඕනේ? මේක දිගට පවත්වන්න ඕන නම් මම මොනවද කරන්න ඕනේ කියලා අන්න යාට ඒ සමාධිය ගැන සමාධියට උපකාර වෙච්ච නිමිත්ත ගැන සෑහෙන අත්දැකීම් රාශියක් යා සතුව තියෙනවා. සමහරලාට ඒවා පොත්පත් වල නැති වෙන්න පුළුවන්. තමන්ම මේක හදාරලා තමන්ම ඒවා ප්‍රගුණ කළා ලබාගත් අත්දැකීම් සම්භාරයක් ඇතන තියෙනවා. ඉතින් ඒ දේ තමයි දැන් මේ අනුරුද්ධ සාමීන් වහන්සේ කරමින් ඉන්නේ. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. ඉතින් උන්වහන්සේට ඉදිරිපත් කරනවා තමන් වහන්සේ දැන් මේ වෙනකොට මේ මූණ පාලා තියෙන தત્ත්වය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට මේ අත්දැකීම් ලබලා බුද්ධත්වයටපත් වෙලා ඒ කියන්නේ සම්පූර්ණ අවබෝධයක් සහිතවයි වාසය කරන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ තමන් කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ පෑවේ? මොනවද මේකට තියෙන බාධාවන්? උපක්ලේශයන් මොනවද කියලා දැන් පේලියක් කියාගෙන යනවා. එහෙමයි එහෙමයි ස්වාමීනි. ආ ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් මේ දවස්වල කරගෙන යන භාවනාවට අදාළව දැන් මේ දවස්වල ඇත්තටම විඥානයක් ඇති වෙනවද නැති නැද්ද කියන එක ගැන තමයි බොහොම විමසලිමත් කටයුතු කරන්නේ එතකොට මේ මම දැකපු එක තැනක් තමයි දැන් අපිට කායික වේදනාවන් ඇති වෙනකොට ඒ කායික වේදනාව ඉදප්පච්චතා මූල ධර්මයත් එක්ක දැම්මත් එතකොට ඒක ඒ වේදනාව කියන්නේ දැනෙන එක නැති වෙන්නේ නැහැ. නමුත් දැන් සාමාන්‍ය වෙන සංඥාවක් විදප්පච්චතා මූලධර්මය හරහා බැලුවයින් පස්සේ ටික වෙලාවකින් ඒක නැති වෙලා යනවා. එතකොට දැන් කායික වේදනාවක් කියන එක ඇත්තටම ගත්තොත් එම කයේ තියෙන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන එකක් නිසා ඒක ඒ කියන්නේ එහෙම නැති වෙන්නේ නැද්ද නැත්නම් ඒක ගැන කොහොමද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඔව් දැන් දැන් හැම වේදනාවක්ම ඇතිවීම නැතිවීම ප්‍රවාහයක ස්වභාවයක් කියලා අපි කවුරුත් දන්නවා. දැන් එතෙන්දී මේවා ඉතින් අපේ පාලනය යටතේ පාත්වන්න බෑ කියන එක තමයි තේරුම් ගන්න වෙන්නේ. ඔව් ඔව්. බුදුහාමුදුරු කියනවානේ හරියට නිකන් හසේ ඇතැම් වෙලාවට දූවිලි සහිත සුළම් පහළ වෙනවා. ඇතැම් වෙලාවට සීත සුළම් පහළ වෙනවා. ඇතැම් වෙලාවට උණුසුම් සුළම් පහළ වෙනවා. දැන් මේක තුන අපිට පාලනය කරන්න බෑනේ. මේක ඇවිල්ලා අහසේ ස්වභාවය. ඒක තමයි හුළඟේ ස්වභාවය. ඒ වගේ තමයි මේ කයෙත් ඇතැම් වෙලාවට දුක් වේදනා පහළ වෙනවා. ඇතැම් වෙලාවට බොහොම තීව්‍ර කටුක වේදනා පහළ වෙනවා. යම්සි සුව වේදනා පහළ වෙනවා. ඒක තමයි මේ කයේ ස්වභාවය. ඉතින් අර අපි ඒවා තේරුම් ගන්න තේරුම් ගන්න ඉතින් අපි ඒක ඒකට වෙන්න ඉඩ දීලා අපි හිත ඒකෙන් මෑත් කරගන්නවා. හිත ඒකෙන් අයින් කරගෙන හිත නිදහසේ පවත්වන්න, නොබැඳී පවත්වන්න, අරකින් අකම්පිතව පවත්වන්න යම්සි උත්සාහයක් දරනවා. ඒ නිසා අපිට කියන්න බෑ අනිවාර්යෙන් අපි දැන් වේදනාවේ හේතුව වශයෙන් ඒ අදාළ ස්පර්ශය තේරුම් ගත්ත පමණින් වේදනාව දුර වෙයි කියලා එහෙම සන්ධානයක් නැහැ. අපි හේතුව තේරුම් ගත්තා. ඒ හේතුව පවතින තාක් හේතු ක්‍රියාත්මක වෙන තාක් වේදනාව පහළ වේවි. එහෙම. ඒ කියන්නේ ඒක කොහොමත් ඒ දැනීම තියෙනවා. දැනීම නැති නැති වෙන්නේ නැහැනේ. ඔව්. මොකද දැන් අපි අර ධාතුන්ගේ ಗುಣ මේ මුලදි මෙනෙහි කරනකොට නම් ඒ දැවෙන ස්වභාවය තද ගතිය, බුරුල් ගතිය, මිහිල් ගතිය ඒක ගැන අපි දැනුවත්ව බලන් ඉන්නකොට, ඒ කියන්නේ ඒක මේ මොහොතේ කය තුල තියෙන කියන්නේ ධාතුන් ඒක කායික වේදනාවක් නෙමෙයි නමුත් ඒ ධාතුන්ගේ ಗುಣ අපිට දැනිච්ච එකක්. නමුත් ඒක දෙස බලන් ඉන්නකොට ඒකේ අනිත්‍යතාවය අත්දැකීම තුලින්ම ඒක නැති වෙලා ගියානේ. දැන් මෙහෙම කියන්න පුළුවන් බඳු මේ බඳුජීව මහත්තයා දැන් ඔතන ඒ ඒ වේදනා නැත්තම් ඒ ධාතු ගුණ ඇත්ත වශයෙන්ම නිරුද්ධ වී යාම නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා නිරුද්ධ වී ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා සමුදේ වය ප්‍රවාහයක් නෙතියෙන්නේ දැන් ඒ සමුදේ වය ප්‍රවාහය දැකීම තුල හිතේ නිබ්බිදාවක් නේ පහළ වෙන්නේ නේද එහෙමයි ඉතින් නිබ්බිදාවක් පහළ වීම තුල තියෙන්නේ අර හිත ඒකට එල්බ ගන්න එක දැන් ඔන්න වලකිනවා. මෙතෙක් කාලයක් තිබුණේ හිත ඒකට එල්බ ගැනීමක්. එතකොට ඒක අපි තීව්‍රව අත්දකින්න වුණා. මොකද අපි මේ හිත ගිහිල්ලා ඒක උපාදාන කරගෙන ඒක එල්බගෙන ඒක බැහැගෙන ඒකේ රිංගගෙන ඉන්න ගතියක් කලින් තිබුණා. නමුත් දැන් මේකේ අනිත්‍යතාවය තේරුම් ගැනීම නිසා අන්න අර එල්බ ගන්නා ගතිය, ඒකේ බැහැ ගන්නා ගතිය, ඒකේ රිංග ගන්න ගතිය තමයි දැන් ඉන්න එන්න අඩු වෙන්නේ. දැන් ඒක අඩුවීම නිසා ඔන්න දැන් හිත එකෙන් විවේක වුණා, එකෙන් අයින් වුණා, එකෙන් ස්වාධීන වුණා. හැබැයි එතනින් අදහස් වෙන්නේ ඒවා තවදුරටත් පහළ වෙන්නේ නැහැ කියලා. නේද? ඔව්. ඔව් ඒක හරියට නමුත් ඒ ආකාරයටම අපිට මේ කායික වේදනාවන් අර දැඩිව දැන් හිටපු ගම අපි අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට ඒ කියන්නේ ඇහැට වැටෙන රූප ඔස්සේ හෝ කනට ඇසෙන ශබ්ද ඔස්සේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් සමහරක් විට වේදනාවක්. සමහරක් විට ඒ කියන්නේ මధుරයක් විඳින වේදනාවක් දැනෙනවා. නමුත් ඒක දරා ගන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒක ඒ කියන්නේ අර මේ වේදනාවයි විඥානයයි දැන් අර ඉදප්පච්චතාවයේදී තියෙනවානේ මූල ධර්මයට අනුව විඥානයයි මේ දැනෙන වේදනාවයි මේ දෙක පවතින නිසා ඒක දැනෙන් දැනෙන්නේ අපිට ඒක නිසානේ. එතකොට අපිට ඒ හරියට ඒක අවබෝධ වුණා නම් එහෙමනම් මට නිකන් හිතුනේ මොන වේදනාවක් දැනෙන්න බෑ නේද කියන වගේ කරුණු කීපයක් තියෙනවා. දැන් උතන්නේ කරුණු කීපයක් ගැන අපි හිතන්න පුළුවන්. දැනීම පහළ වෙන්න නම් මගේ මගේ අවධානය එතෙන්ට යොමු වෙන්නත් ඕනේ. මානසිකාරය එතෙන්ට යොමු වෙන්නත් ඕනේ. මම දැන් අන්තිකාරයේ එතෙන්ට යොමු වෙේ තියෙන තාක් මට දැනෙනවා. හිතන්න දැන් මම මගේ අවධානය වෙන තැනකට යොමු කළා කියලා. ඔව්. එතකොට අරක දැනෙන්නේ නැහැ. මොකද මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ වෙන තැනකට. අන්න වගේ දෙයක් තමයි අත් වශයෙන්ම අපිට කරන්න පුළුවන්. නැතුව අරක සම්පූර්ණයෙන් නවත්තන්න අපිට හැකියාවක් නැහැ. ඒක හේතුඵල ධමයක් වශයෙන් ඒක ක්‍රියාත්මක වේවි. හැබැයි අපිට පුළුවන් අපිට අවස්ථාවක් තියෙනවා ඕනේ නම් අතනට අවධානය යොමුනකොට වෙන දැනකට අවධානය යොමු කරන්න. නැත්තම් නැත්තම් අසතිය අවනසිකාරයක් කරන්න අපිට අවස්ථාව තියෙනවා. අරගෙන සතිමත් වෙන්න යන්නේ නැහැ අපි. අරගෙන මානසිකාරයක් කරන්න යන්නේ නැහැ අපි. ඒ වෙනුවට ඒක අත්හැරලා දාලා අපි වෙන අතක් බලා ගන්නවා. අපේ හිත අපි තුම අනිශ්චිතව පවත්වනවා. කිසිවක් ඇසුරු නොකර පවත්වනවා. එතකොට ඉතින් අරවා අරවා තියේවි. හැබැයි අපිට ඒක ගැන ගාණක් නැහැ. ඔය එතකොට අනිශ්චිත ස්වභාවයේ හිටියත් ස්වාමීන් වහන්සේ එතකොට ඒකේ තීව්‍රතාවය අනුව ඔව් දැනෙන්න පුළුවන්. දැනෙනවනේ. ඔව්. එතකොට ඒක නිසා වෙන්නේ අර අනිශ්චිත ස්වභාවයෙන් අතනට හිත පනිනවා. නමුත් ඒක ලීම් ගැටීම් කර ගැනීමක් හෝ උපාදාන කර ගැනීමක් නොකල හිටියත් ඒක ඒ දැනීම ඇති උනේත් ඒක තීව්‍රතාවය වැඩිපුර දැනුනේත් විඥාණය ඒක එක්ක සම්බන්ධ වෙච්ච නිසා නේද කියන එක තමයි තියෙන. ඔව්. දැන් දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් විඥාණය ගිහිල්ලා බැහැගෙන පතිට්ඨිත මට්ටමක සංස්කරණ කරමින් වාසය කිරීම කියන එක එකක් බුදු දනුවත් බව කියන්නේ තව එකක්. දැන් හිතන්න අපි ඇහැ අරගෙන ඉන්නකොට ඉතින් අපිට රූප පේනවා. හැබැයි එතුලින් අදහස් වෙන්නේ මේ ඇහෙන් බලන සෑම රූපයක්ම ගිහිලා හිතේ රෙජිස්ටර් වෙනවා කියලා. හිතේ තැම්පත් වෙනවා කියලා. හිතේ අපි තුමු බැහැ ගන්නවා කියලා. හිතේ අනුසය වශයෙන් තැම්පත් වෙනවා කියලා. ඉතින් එතකොට අපි දැකීම්, ඇසීම්, දැනීම් මේ දේවල් නිරන්තරයෙන් සිද්ධ වෙවි. හැබැයි අපි මේ දහම හරහා වළක්වගන්නේ ඒවා ගැන අභිනන්දනය කිරීම, අභිනමනය කිරීම, අජෝසනය කිරීම තමයි වළකින්නේ. අපි ඒකට බැහැගන්න එක, ඒක ගැන අභිරමණය කරන එක, ගැන කියාපාන එක, ඒ ගැන තව තව සතුටු වෙන එක, ඒව තමයි අත්හැරලා දාන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. තවදුරටත් පුහුණු කරගෙන යන්නම් අපි ඉදිරියට කතා කරමු. ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඊළඟ දහම් ගැටලුව ධම්මිකාට ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් ඔව් ඇහෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම පුංචි ප්‍රශ්නයක් අහන්න ගත්තේ ගිය මාසේ අපේ එක්දින භාවනා වැඩසටහන දවසේ ඉහළමාලේ සක්මන් මළුවේ සක්මන් කරන්න ගිය වෙලාවේ මම අඳුරන පුතේට එයා ගොඩක් කල් ඉඳන් භාවනා කරන කෙනෙක් මම නිකමට එයාගෙන් ඇහුවා පුතේ මේ සක්මන නම් හොඳට සෑහෙන්න හොඳට කෙරෙනවා මේ මේ හිත පිට යනවා අඩුයි ඒ වුණාට මේ පරංකේ වාඩි වුණාම හරි ඉක්මනින් හිත සංසිඳෙනවා හුස්ම සංසිඳෙනවා ඉතින් ඒ වුණාට මේ හුඟා ගොඩාක් හිත පිට යනවනේ. ඕන්න නිකන් ටෙලිනාට් එක කෑල්ලක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඉවරුණත් හැබැයි හුස්ම සංසිඳිලා ඉතින් ඒක හරි මේ වැඩක් නෑ වගේනේ කියලා. එතකොට ඒ පුතා ගත් කටනම කිව්වා ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. හිත යනවා කියන එක දැනගත්තා නම් කියලා කිව්වා. ඉතින් ඒ කියපු ගමන් මටත් එක පාටම හිතුණා පුතා කියපු හරි කියලා. මේ ඇත්තටම ඉතින් හිත පිට යනවා දන්නවනම් ඉතින් හිත වැරද්දේකට යන්න නැතුව තියාගන්න පුළුවන් මේ වගේ හැඟීමක් ආවා. ඊපස්සේ පුතා මට කිව්වා මේ මේක මේ ස්වාමින්වහන්සේගෙන් අහන්නකෝ ස්වාමින්වහන්සේ ඉතා හොඳට මේක පැහැදිලි කරයිනේ කියලා. ඉතින් ඒ නිසා මට ඔබ වහන්සේගෙන් මේක අහන්න හිතුණා ස්වාමින්වහන්සේ. ඔව් ඇත්තටම දැන් අර දැන් අපි හිතමු මෙහෙම දැන් අද මේ දැනුත් අපි කතා කළේ අපිට රූප පේන එක වළක්වන්න බෑ සද්ද ඇහෙන එක වළක්වන්න බෑ ඒවා වේවි හැබැයි හිත ඒකෙන් බේර ගන්න ගතිය තමයි අපි පොඩ පොඩ මුලින් වළක්ව ගන්න. හිත ඒකත් එක්ක එකතු වෙලා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒකත් එක්ක පැටලිලා කතන්දර ගොතන ගතිය ප්‍රපංච කරන ගතිය ඔන්න අපි වළක්ව ගන්නවා. ඒකම අපිට යොදන්න පුළුවන් හිතට පහළ වෙන සිතුවිලි වලට. හිතේ සිතුවිලි පහළ වෙනවා. හැබැයි අපි ඒකක්වත් ලොකු කරගන්න යන්නේ ඒකකටවත් වැදගත්කමක් දෙන්න යන්නේ ඒකක්වත් එක්ක තව දිගට දිගට කල්පනා කර කර කල්පනා කර කර ප්‍රපංච කරන්න යන්නේ නැහැ. හිතුවිලි පහළ වෙනවා. එහෙමයි. ඔය தත්ත්වය තව දුරටත් දියුණු කරගෙන යනකොට හිතවිලි පහළ වෙන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. ඒක කාලයක් යනකොට සිද්ධ වෙවි. එහෙමයි ස්වාමී. මුලදී ඔය මට්ටම තේරුම් ගන්න. දැන් සිතුවිලි නම් පහළ වෙනවා. හැබැයි මට ඒක ලොකු කරදරයක් නෑ. මම ඒක අස්සට රිංග ගන්න යන්නේ මේ සිතුවිලි පහළ වෙන දේවල් වලින් යම් යම් සිතුවිලි අල්ලගෙන මම ඒගොල්ලොත් එක්ක වැඩි අය හොඳයි අය පවත්වන්න යන්නේ නෑ. මේවා කොයිවත් සිතුවිලි. කියන මම නිකන් ඒවා ගැන එක්තරා අන්දමක මධ්‍යස්ත බවක් ඔන්න දැන් හිතේ ගොඩ නැගෙනවා. තවත් කාලයක් යනකොට මේ පහළ වෙන සිතුවිලි වල තියෙන තීව්‍රතාවය තව තවත් අඩු වෙනවා. තව තව නිකන් බොඳ වෙලා වගේ යනවා. සමහර විට සිතුවිලි අතර පරතරයකුත් එන්න පටන් ගන්නවා. දැන් Tamanට තේරෙනවා මේ සිතුවිලි එන්නේ එකක් පස්සේ එකක් තමයි සිතුවිලි එන්නේ. දැන් ඒතකොට තවත් හරි සහනශීලී ගතියක්, සැහැල්ලුවක්, බර අඩු වෙච්ච ගතියක්, ඉඩ කඩ ගහිත ගතියක් ඔන්න හිතට තේරෙනවා. තවත් කාලයක් යනකොට හිතන්න සිතුවිල්ලක් පහළ වුණා, ඒක ගියා, තවත් සිතුවිල්ලක් පහළ වුණා, ඒකත් ගියා. අන්න තව සිතුවිල්ලක් පහළ වුණේ නැහැ. ඔන්න අපි එනවා තවත් සම්දිස්ථානයකට. දැන් ඔන්න අපිට අත්දක ගන්න පුළුවන් කිසිසේත්ම සිතුවිල්ලක්වත් නැති හිතක්. ඔන්න ඒ වගේ තමයි ඔක දිනු වේගන යන්නේ. ඒ නිසා දිගට කරගෙන යන්න පීවරෙන් පීවර ඔය වගේ පොඩ පොඩ අපිට ඉස්සරහට යන්න අවස්ථාව සැලසෙවි. ස්වාමීන් වහන්සේ සක්මනේදී එහෙම වෙනවා හැබැයි හරි අඩුවේ. නිකන් අපි পায় ඔසවලා තියලා ඒ පිය බිම වදින දෙකම දැනෙද්දිත් අතරමඟ පොඩ්ඩක් හරි ගියොත් දැනෙනවා ඉඳලා හිට. හැබැයි ගොඩක් දුරට මේ ඒ අරමුණේ ඉන්න පුළුවන්. ඔව් නැත්නම් වෙන්නේ ඇත්තම දැන් අර සක්මනේදී අපිට චේතනාපූර්වකව අපි කරන යමක් තියෙනවා. ඒ දැනෙන අරමුණත් හරි ප්‍රබලයි. ඒ නිසා මේ ප්‍රබලත්වය හරහා අපේ හිතට යම්කිසි වැඩක් පැවරිලා තියෙනවා. යාට හොඳට ව්‍යාවෘත වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ප්‍රදේශයක් තියෙනවා. නමුත් අපි පරයන්කේට ඇවිල්ලා බැලුවාම පරයන්කේ කරන්න කියලා දෙයක් නැහැනේ. එහෙමයි සමහරවිට කරන දේවල් සියල්ල ඔබම කරලා තියෙනවා. එතකොට ආතන හිතට ලොකු විවේකයක් තියෙනවා. ඉතින් යා මොකද කරන්නේ? විවේකය තාම යාට වෘතු දෙන්නේ නැහැ. ඉතින් විවේකයෙන් ඉන්න තාම යා දන්නේ නැහැ. මුකුත් නොකර ඉන්න මුකුත් ඇසුරු නොකර ඉන්න යා දන්නේ නැහැ. ඒ නිසා යා ඔය පරණ තියෙන මොනා හරි දෙයක් ඇදලා ගන්නවා. පරණ සංඥා දේව සංඥා මොනා හරි ඇදලා ගන්නවා. ඒව නිකන් අර හපහපා ඉන්නවා. ඒ ගැතිය තමයි පරයන්කේදී තියෙන්නේ. හැබැයි ඒකත් පොඩ පොඩ අඩු වෙලා යාවි. එහෙමයි ස්වාමීන් වහන්සේ. වැටුණා ස්වාමීන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා. ඊළඟ දහම් ගැටලුව හයන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස කමඨහන් සුද්ධ කිරීම ගැන කතා කරන්න කතා කළේ. මම සක්මන් භාවනා කරනකොට ස්වාමීන් වහන්ස මම දැන් පටන් ගන්නවා මම මෙතන කියලා සතිමත් වෙනවානේ. දැන් දින කීපකින් එහෙම සතිමත් වෙනකොට අපේ අර පයේ ස්පර්ශය එහෙම බලනවානේ. මගේ අර සටහන් කර ගන්නවානේ ඇඟ තියෙන විදිය. හරි. දැන් ඒක එකපාරම නවතිනවා. ඒ කියන්නේ සිතුවිල්ල නවතිලා ඉන්හාට සටහන් වෙන එක එකක් වගේ මට දැනෙන්නේ ඔක්කොම. ඉන්හාට වරින් වර දැන් ළඟදී දැන් එහෙම වෙනවා. එහෙම වෙලා සක්මන දැන් පටන් ගත්තට පස්සේ කෙලින්ම මුකුත්පනිකාර අරමුණු නොකර විස්තර නොකර ඒ කියන්නේ ඇවිදිනවා. ඊට පස්සේ සිතුවිලි බොඳ වෙන එකත් ඇවිල්ලා බොඳ වෙනවා. ඒක ලාවට නිකන් මේ බොඳ වෙනවා. ඒකට යන්නේ නැහැ. ඊට පස්සේ ඔහොම යනකොට දැන් එක අවස්ථාවක එනවා මේ දැන් ඉස්සර මම කියන්නේ කමඨා වාර්තා කියනකොට ලියනකොට දැන් අර සිත් පිට ගිය සිත මේ ස්පර්ශය ආව කියලා වගේ දැන් ඒකත් එහෙම එකක් හිතෙනකොටමත් අනවතිනොයි සිතවිල්ලම නවතිලා මට එකක් සේරම එකක් වගේ දැනෙන්න ගන්නවා හරි ඉන්නහට යන්න ඉතින් සක්මන් කරන් යනකොට ඊට පස්සේ එන අවස්ථාවක් දැන් අර අරමුණු කියන්නේ හුදු දැනුවත් වීමකින් සක්මන් වෙනවා ඒ කියන්නේ මේ ඇවිදිනවා ඒක කොහොටවත් මේ ස්පර්ශයක් ගැනවත් මොකක් ගැනවත් විස්තර කිරිල්ලක් වෙන්නේ නැහැ. එහෙමම මම අරමුණු අරමුණු කියන්නේ දැන් අරමුණක් නොකර ඇවිදිනවා කියන්නේ ඇවිදීම වෙනවා එතකොට එන අවස්ථාව කියන්නේ අර වේගය කියන්නේ සිතවිල්ලකින් වේගය වැඩි කරන්න බෑ ඉන්හිහාට වැඩි වෙන්නේ ඒක දැන් ඒකට ඕන විදිහට ඇවිදින්නේ කයට ඊට පස්සේ ඒ කියන්නේ ඒත් يعني මම එක සැරයක් බැලුවා මුල්ම අවස්ථාවේ එහෙම එකක් ආවහම පුළුවන් ද වේගෙ වැඩි කරලා බලන්න කියලා. ඒක කරන්න බෑ. ඒ කියන්නේ මම બ્લોක් වෙනවා වගේ එකක් වෙනවා. ඇතුලේ මට ඒ කියන්නේ යන විදිහට යන්න ඕනේ කියන එක වෙන්නේ. ඉතින් එහෙම එහෙම යනකොට ඒ කියන්නේ ඒ තව එතකොට එන එකක් තමයි මාව නිකන් නිදි S2 බර ගතියක් වෙලා ඒ කියන්නේ පොඩි නිදිමත ගතිය සමහරලාට එනවා නිකන් මත් වුණා වගේ වෙනවා. ආයේ එනවා නිකන් විසි වෙනවා වගේ එහෙම ගතියකුත් එනවා. ඊට පස්සේ දැන් එහෙම ඇවිදන් යන එක මං එහෙම දැන් එහෙම යනකොට කොහොම හරි තවත් වේගය අඩු වෙනවා. ඒ ඒ වේගෙත් අඩු වෙලා අඩු වෙලා එක සැරයක් මම දැක් අවස්ථාවක් එනවා ඒ එක කකුලක් තියලා ටික වෙලාවක් අර අනිත් කකුල තියන්න කියන්නේ අර පොඩ පොඩ ඉස්සෙන එකත් දකින්න පුළුවන් අවස්ථාවක් එනවා. මේක පැය භාගකින් වෙනවා. පැය භාගයක් වල පටන් ගන්න වෙනවා සයන් වහන්සේ සක්මන. මෙහෙමයි. දැන් ඇත්තටම දැන් අපි ඉස්සරහට යන්න යන්න හිත සංස්කරණ ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. හිතේ පහළ වෙන ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. අපි චේතනාපූර්වකව කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා. ඒක දැන් ඇවිදිනවා කියන එකට සෑහෙන චේතනාපූර්වකව යමක් කළ යුතු වෙනවා. දැන් කාලයක් යනකොට චේතනාපූර්වකව කරන්න පුළුවන් ගතිය අඩු වෙනවා. ඒකට ඉතින් ඇත්තටම ඔය හරියට එනකොට වඩා සුදුසුයි නවතින එක. එක්ක එහෙම හිට ගන්න, එක්ක එහෙම ඉඳ ගන්න. ඉඳගෙන පොඩ්ඩක් සම්පූර්ණයෙන්ම ওই චේතනා අඩු අඩු වෙන්නම ඉඩ දෙන්න. يعني සංස්කරණ බිඳුවටම මේ අඩු වෙන්න ඉඩ දෙන්න. සිතුවිලි කියන්නේ සමාස වේලාවට එහෙම වලට වඩා සිතුවිලිට වඩා දැන් කයේ වචනේ ක්‍රියාකාරීත්වය තවත් අඩු වෙනවා ඉතින්. ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ ඔතන අපි දැන් හිතන්න කකුලක් උස්සලා කකුලක් තියන්න. ඒ යම් ක්‍රියාවක් තියෙනවානේ. ඒ ඒක පවා දැන් අඩු වෙනවා. ඒකටවත් දැන් හිත කැමති නැහැ. හිතට ඕනේ විවේක වෙන්න. හිතට ඕනේ නිකන් මුකුත් නොකර ඉන්න තමයි හිතට ඕනේ. ඒකට පොඩි අවස්ථාවක් සලස්සලා දෙන්න. ඒක Tamanට තේරෙනවා නම් දැන් දැන් හිත කැමති නිකන් ඉන්න. දැන් හිත කැමති විවේක වෙන්න. දැන් හිත කැමති පොඩි රෙස්ට් එකක් ගන්න කියලා Tamanට තේරෙනකොට එහෙම නතර වෙන්න. ඊට වාඩි වෙන්න. පාඩන හොඳට කය තැම්පත් කරගෙන ඉඳගෙන කය වුණත් කය සැහැල්ලුවෙන් තියාගන්න. හිතන්න එක්ක පිටියකට හේතු කළා වෙන්න පුළුවන්. නැත්තම් පුටුවකට හේතු පුළුවන්. අර ඒ කියන්නේ කය කය පුළුවන් තරම් අර අපේ නෙමෙයි වගේ කයට බොහොම හැබැයි ඒ කියන්නේ කය ආරක්ෂා සහිතව කය නිකන් අත්තරලා දාලා ඉන්න පුළුවන් ගතිය හදාගන්න. ඊට පස්සේ හිතත් විවේක වේවි. හිත විසින්න ඒක විවේක වේවි. ඒකට යන්න දෙන්න. මේ පරයන්ක භාවනා කරන සාස මං කියන්නේ ඔබ වහන්සේ මට ළලිනුත් සඳහන් කළ විදිහට මං එහෙම ඉඳගෙන ඉන්නවා. මොකොත් පුළුවන් තරම් අර නොහිතා ඉන්න පුළුවන් හරිය ඉඳගෙන ඉන්නවා. හරියට පුළුවන් විදිහට පුළුවන් වෙලාවක හොයා ගන්නවා. එහෙම ඉඳගෙන ඉන්න මොකොත් මොකද. පරයන්ක භාවනාව කරනකොට දැන් ඉඳගත්තාම අර මෙතන කියලා සතිමත් වෙන එක දැන් එකපාරම මේ දවස් දෙක වගේ අර අර මෙහෙම ස්පර්ශ සටහන් කරගද්දි මෙතන දැන් කොට්ටේ හරි ඒව වෙන්නේ නැතු එකපාරම අර සිතුවිලි නවතිනවා ඊට පස්සේ වෙන්නේ යනවා හුදු දැනුවත් වීමක් කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ මට මුකුත් දැනෙන්නේ ඇත්ත ඒ කියන්නේ මුකුත් නෑ ඒක හිසුත් නෙමෙයි කියන්නේ ඒක දැනුවත් වීමක් විතරයි ඊට පස්සේ මේ ඊට පස්සේ මට ඔන්න ඔය දැනුවත් භවයේ විතරක් ජීවත් වෙන්න බලන්න. ඒ ඇත්තටම අපේ හිතේ ප්‍රകൃතිය තමයි ඔන්න ඕක. ඒ කියන්නේ නිකන් සරල කැළමිච්ච නැති උපාදාන නොකල බොහොම පැහැදිලි දැනුවත් බවක් තියෙනවා. ඒ සාහස. පවස්සර මිදන් වික්‍රේ චිත්තං කියලා බුදුහාඳුර කියන්නේ ඔන්න ඕකට. අපේ කාගෙත් හිතේ මුල් මුල්ම මුල්ම අවස්ථාව නැත්තම් සරල අවස්ථාව ඒකේ ප්‍රාථමිකම අවස්ථාව තමයි ඔය අපි අත්දකින්නේ. ඒතර එන්න ඒක තුල තමයි කැළඹීම් පහළ වෙන්නේ. ඒ කැළඹීම් කැළඹීමක් කියලා තමයි සිතුවිල්ලක් කියලා කියන්නේ. සංඥාවක් කියලා කියන්නේ. සංස්කරණයක් කියලා කියන්නේ මේ හරියට කැළඹීමක්. ඒ ඔන්නය තැම්පත් වෙච්ච හිත හරියට නිකන් අර ගැඹුරු මුහුදේ බොහොම නිශ්චල මේ අවස්ථාව වගේ තමයි ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා හැබැයි හරි නිශ්චලයි ඒ මොකොත් ඒ කියන්නේ ඒ දැනුවත් වීම ඉන්නකොට ඒ දැන් ඉස්සර මම මට තේරෙනවා දැන් අර හිස් බව කිස් බව කියලා කියුව එක දැන් නැති වෙලා තියෙනවා. කියන්නේ ඒක දැනුවත් වීම කියන එක එනවා. ඊට පස්සේ මට තේරෙන සිතුවිලි එනවා බොඳ වෙනවා. ඊට පස්සේ ආයෙර දැනුවත් වීම එනවා. ඊට පස්සේ මම දැන් මට අර නිකන් අර වේදිකාවට අයන එන අය නෑනේ බලන්න. දැන් වේදිකාව මොකක් එකක් වෙලා මට දැනුවත් වුණා වගේ කන්නේ තියෙන්නේ. දැනුවත් වීමක් විතරයි තියෙන්නේ. එතකොට මේ මම ඉතින් බලනවා මේ අරමුණු කරන්න දෙයක් නෑ දැන්. එතකොට මේ කයේ මම බැලුවා කියන්නේ ඉඳගෙන ඉන්න ස්පර්ශ බලන්න. එතකොටත් ඒක ගෙවෙනවා. පය පය අවශ්‍ය නැහැ. ඊට පස්සේ දැන් එහෙමම පරියංක එහෙම වෙනවා. දැන් එදිනෙදා වැඩ කරද්දී සයන් වහන්ස අර ඉබේ වෙන්නේ දැන් මොනවාවත් අර ඉස්සර මම දැන් දැන් කියන්නේ අදයක් අල්ලදී මේක මේක ස්පර්ශයව දැනෙන්නේ නැහැ. ඉබේ කියන්නේ දේවල් වෙන නිකන් සතිය තියනවද නැද්ද කියන එකක් නැහැ. ඒ දේවල් වෙනවා. සමහරවිට එකපාර මම මට පේනවා දැන් මේ ඒ කියන්නේ දැනුවත් දැනුවත් වීමක් නිකන් එතන මුකුත් මුකුත්ම නැති එකක් තියෙන දේවල් වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. අර දැන් මට අර සමහරවිට දැන් ලියන වචන ඒ කියන්නේ වාක්‍යනේ කියන්නේ සතිය පිටගිය සතිය අන්න ඒක එකපාර ඒක හිතද්දී බ්ලොක් වෙන එකක් වෙන්නේ. ඒ කියන්නේ එහෙම එකක් නෑ. ඒක ඒක එහෙම හිතද්දී මට ස්පර්ශ හොයන්න බෑ. සේරම එකක් වගේ තේරෙන්නේ. ඒ කියන්නේ මුකුත්ම බ්ලැන්ක් වෙන එකක්. හරි. දැන් ඔන්න ඔය දැන් ඔය හොයන්න යන කෑල්ලත් අඩු කරගත්තා නම් ඒතර ඔන්න ඊළඟට අපිට ඉන්නේ නිකන් හුදු පැවැත්මක් විතරයි. නැතනම් හුදු දැනුවත් බවක් විතරයි. ඒ දැනුවත් බව තුල කෙනෙක් පුද්ගලයෙක් මමෙක් නොවි වාසය කරනවා. ඒ දැන් ඔයා දැන් අපිට අපි නිකන් ආපහු හැරිලා බැලීම තුල එක්තරා අන්දමකින් අපි ආයෙත් මමත්වයක් හදනවා. වෙහසකුත් එනවා එතකොට චුට්. වෙහසක් තියෙනවා අනිවාර්යයෙන්ම. මම හදනවානේ දැන් මෙතර වෙලා සිස්ටම් එක ලස්සනට ගියා. මෙච්චරලා නිකන් මේ මේ වාහනේ ලස්සනට ගියා අපි නිකන් මේ මැද්දට පැනලා බ්‍රේක් ගහලා සිග්නල් ලයිට් දාලා අපි නිකන් දඟලුවා. ඉතින් ඔය අර ලස්සනට ගිය ගමන බාධා වුණා. අන්න ඒ වගේ තමයි අපි අපේ හිත ඒ කියන්නේ අනිශ්චිත බවකට එන්න එන්න මොකක්වත් උපාදාන නොකර ඉන්න ඉන්න කෙනෙක් කුජලයක් නොහදා ඉන්න ඉන්න ඒතරම් තියෙන නිකන් අර නොකැලඹුණු ගතියක්. ඒ හැල්ලුවක් සරල ගතියක්. හැබැයි ඒ අස්සේ අපි නිකන් දඟලන්න ගියම ආයි පෙහසක් දැනෙනවා. ඒ සවස oh. අනිත් එක සවස අර දැන් දැන් අර මොනවා හරි ප්‍රශ්නයක් හරි ආවට ඒකට දැන් අර ඒකට අත දාන විදිහක් නැහැ ඒක ඉබේම තමයි මේ මේ කියන්නේ කැළඹුණා නම් ඒක සමයා වෙන්නේ. ධර්ම කරුණු මොනවත් සිහි කරන්න බෑ. ඒක කරන්න ගියොත් ඔළුවේ නිකන් තද වෙනවා. එහෙම එකක් වෙනවා. ඉතින් මම සමහර දේවල් වලට කැළඹීමක් ඇවිල්ලා පොඩි කතන්දර හදන යන අවස්ථා තියෙනවා. එතකොට මට අත දාලා මෙහෙම කරන්න එපා. එහෙම බෑ. ඒක අවශ්‍ය වෙලාවට මෙයා වෙන්න ඉඩ දෙනවා මම. දවස් දෙක තිබුණ දැන් තුන දෙමුණෙන් එහෙම ඉඩ අරිනවා. හරි. එහෙම හොඳයි. මොකද ඒ කියන්නේ අපි තේරුම් ගන්න තියෙන දැන් අපිට යම්සේ සිදුවීමක් සිද්ධ වුණාට පස්සේ ඒක ස්වාභාවිකවම වියකී යන ඉඩ දෙන්න. ස්වාභාවිකවම නිරුද්ධ වෙලා යන ඉඩ දෙන්න. ආවන්ට වඩා දඟලලා බලෙන් පන්නන්න යන්න අවශ්‍ය නැහැ. එයාම නැතිලා යාවි. යාම සමනය වෙලා යාවි. අපිට තියෙන චුට්ටක් ඉතින් ඒකට කල් දෙන්නයි තියෙන්නේ. මම අනවශ්‍ය වෙහෙසක් ගන්න, අනවශ්‍ය ආතතියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක දුරු කරන්න, මේක පන්නන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවට මම තේරුම් ගත්ත මේකත් ආවනම් යා යාවි. මට ඇත්තටම දඟලන්න දෙයක් නැහැ. කියලා මම ඉන්නවා මගේ සැහැල්ලුව පවත්වගෙන ආතතියක් හදාගන්න නැතුව මම ඉන්නවා. එයා එයාගේ අතක් බලාගෙන යාවි. ඒ සමවංශ. ඔව්. ඔබ වහන්සේට බොහෝ පින් මං ඊදියට පුහුණුව කරන් යන්න. හොඳයි හොඳයි. සර්වන් සරණයි සංස. ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා ඇහෙනවා. ඔව්. ඉතින් ස්වාමීන් වහන්සේ උදාසිකේ පාද නමස්කාර කරමින් මම මේ පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. අර සත්‍යය අපි හැම වෙලාවෙම කියන්න ඕනද? කොහොමද ඒක කියන්නේ ආදී සාකච්ඡාවක් ඇති වෙන නිසා ස්වාමීන් වහන්සේ එකක් තමයි මේ මගේ පෞද්ගලික ජීවිතයත් රාජකාරී දීර්ඝකාලීන ජීවිතයත් ඇසුරින් මම හොයාගත්ත දෙයක් තමයි අපිට තියෙනවා area of influence area of concern කියලා කොටස් දෙකක්. මට ආයි කියන්න area of area of influence හා area of concern right right අපිට බොහෝ දේවල් ගැන concern එකක් තියෙනවා. අර පෙරදි මේක වැඩි රජේ ඉඳලා දේවල් ගැන මේක කරන්න හොඳයි මෙහෙමයි කරන්න ඕන කොච්චර concern එකක් තිබුණත් අපිට විපස්සක්ම කරන්න වෙනවා. ඒක පැත්තකටම ගන්න. ඒකෙන් ඉඳන් වුණාම ඉන්නේ ඔළුව නරක් වෙනවා අපේ නලේ නරක් වෙනවා. තවත් ඒරියා ඔෆ් ඉන්ෆ්ලුවන්ස් එකට විතරයි අපිට යමක් කරන්න පුළුවන්. එතකොට ඒක ඉන්ෆ්ලුවන්ස් මට කියනවනේ ඉන්ෆ්ලුවන්ස් එකක් ඒක මම මුලින් පාවිච්චි කරලා ඒක ඉෂ්ට කළා. දැන් නම් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒකටත් ඇඟිගෙන මේක අඩු කරනවා මොකද උන්වහන්සේ නායක ස්වාමීන් වහන්සේ අපිට බොහෝ අවස්ථාවල දේශනා කළා කියනවා කරන මොදේකින්ම කර්ම රැස් වෙනවා. බොහෝ විට කෙලෙස් එකතු වෙනවා. ඒක ඉන්ෆ්ලුවන්ස් එකවලක් නොකර පැත්තකට වෙන එක ඇඟට සිතට දුනයි කියලා මට තේරෙලා තියෙනවා. ඉන්ෆ්ලුවන්ස් එකතු වුණා. මම දන්නේ මගේ යුතුයකම් පැහැරීමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ ඒත් තමයි දැන් මම තාවකාලික සාමාන්‍යයෙන් කරන්නේ. හරි. එතකොට ඊළඟට ස්වාමීන් වහන්සේ සර්වඥාන් වහන්සේ ඉදා පැහැදිලිව මේ කෙලින්මත් ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා ක්‍රියාවෙන් කරපු අවස්ථා තියෙනවා උන්වහන්සේ මේ කොහොමද මේ වගේ වෙලාවකට කටයුතු කරන්නේ කියලා දැන් උදාහරණයක් හැටියට ස්වාමීන් වහන්සේ අභයරාජ කුමාර සූත්‍රයේ තියෙනවා පැහැදිලිවම අභූත අතක්ක අනර්ථ සංහිත වචන මිනිසුන්ට ප්‍රියමනාප වුණා කියන්නේ. ඊළඟට භූත තත්ත්ව අර්ථ සංහිත වුණා ඒක ප්‍රියමනාප නොවේ නම් ඒක කියන්නේ නැහැ. එතකොට උන්වහන්සේ තෝරලා කියන්නේ භූත, තත්ත්ව, අර්ථ සංහිත ප්‍රියමනාප වචනමයි. හ්ම්. ඉතින් ඒක හොඳට අභයරාජ කුමාර සූත්‍රයේ පහදලා තියෙනවා. ඊළඟට ඒකට හොඳ උදාහරණ කිහිපයක් මට මතක් වෙනවා ස්වාමීන් වහන්සේ දැන් අර කුක්‍රවතිය සූත්‍රයේ තියෙනවානේ ශ්‍රමකගත ධර්ම සේනිය සහ ගෝබෘත ධර්ම පුන්න මේ වෙලාවට ඇවිල්ලා හිටන්නේ මේ සර්වජන් වහන්සේ හම්බෙලා ඉතින් පිළිසඳර කතා කරලා සේනිය අහනවා තුන්නම් අහනවා දැන් සේනියගේ ඊළඟ භවය මොකක්ද කියලා. ඇත්තට සේනිය එතන කැරකිලා කැරකිලා මේ සුනකෙක් වගේ තමයි වාඩි වෙන්නේ. ඔව්. සර්වජන් වහන්සේ කියලා මේ ඕකම වෙන්නන්නේ එපා. ඒක තුන් පාරක් අහලා තුන්ම පාර තමයි කිව්වේ එක්ක නිරය උපදිනවා එක්ක සුනකෙක් කියලා උපදිනවා. ඔව්. ඒකෝ සේනිය අඳන්න ගන්න. ඉතින් කියනවා ඒක තමයි නම් මේ අහන්න එපා කියනවා. ඔව්. ඒක කුල සම්බන්ධයෙන්ම ඕකම වෙනවා. ඔව්. ඊළඟට දැන් සාලකුට ගාමනේ තුමා ගිහිල්ලා ඒ අහනවනේ. ඔව් ඔව්. එතකොට මේ මම එන භවයේදී පහසනම් දිව්‍ය ලෝකෙට දිනා කියන්නේ ඇත්තද? ඉතින් අහන්න එපා කියලා තුන් පාරක් කියනවා. හ්ම්. එකවර තමයි කිව්වේ ඔබ උපදින්නේ අහසන් නිරේ කියලා. නිරේ කියලා. ඔව්. ඒක අවස්ථා ගණනාවක් කියනවා. ඒක මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ අපට ඒ කාරණයට හොඳට මේ උපදේශයක් ගයිඩ්ලයින් එකක් තියෙනවා. අපි මෙතනදීන සත්‍ය ප්‍රකාශ කළ යුතුද, කළ හැකිද? අපිට කන්සර්න් එක තිබුණාට ඒක අපි ඉඳගන්න පුළුවන්ද? හ්ම්. යනාදී කරුණු පිළිබඳව. ඔව්. ඒක හරි. ඒ කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ අර රාණිමෑණියෝ කිව්වා වගේ, ඒ කියන්නේ දැනගෙනත් නොකියපු අවස්ථා එමට තියෙනවා. මොකද තේරුමක් නැති නිසා. එතෙන්දී අනිත් කෙනා වෙහෙසටපත් වෙනවා ඒ දේ කිව්වනම්. යාර එක්කෝ ඒක තාම තේරෙන්නේ නැහැ කිව්වත්. එයාගේ තාම නුවණ ලොකුවා ගිහිල්ලා නැහැ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එක්ක කල් ගන්නවා නැත්නම් නොකිය ඉන්නවා වගේ දේවල් තියෙනවා. ඒ නිසා ඇත්ත වුණත් කිව යුතු වෙලාවක් තියෙනවා. කිව යුතු රටාවක් ක්‍රමයක් තියෙනවා. කරුණා පෙරදරිව කිව යුතු වෙනවා. ඒ වගේ ඉතින් පැති කීපයක් තියෙනවා. ඉතින් අපිට වචනය සම්බන්ධයෙන් පිළිපදින්න. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ දැන් ඔය ඉතින්දී මතුනානේ එක එක ස්වාමීන් වහන්සේලාගේ ක්‍රම සහ මේ ධර්මදේශනාවලිය එතකොට ඇත්තටම අර සර්වඥන් වහන්සේ මුදෙකම කියනනේ ධර්මයේ විභා බලම් විනයේ විභා ඒක හොඳම මේ උදාගන්න එතකොට එහෙම තැනට අපි මේ බණ අහන්නේ නැතුව ඒව කරන්නේ නැතුව පැත්තකට වෙන එක තමයි හොඳම කියලායි මම හිතන්නේ. ඒකට කිය ෆැනටික්ස් වන්. ඒව හදන්න ගියොත් කියන්න ගියොත් අපේ හිත නරක වෙනවා. ඔව්. කියන එකයි මම කියන්නේ. හරි හරි ඒකත් හොඳයි හොඳයි. ඒ ශාවින්හස ඔබවහන්සේට මේ දුක් නිරෝධයේ දීර්ඝ ශීලා සතර සම්බෝධියකින් නිර්වාණ මාර්ගය අවබෝධ වේවා කියලා පතමි. එසේම වේවා. ඊළඟට ඡයංගට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි හාමුදුරනේ. ඔව්. අඳුරෙන් පොඩි ප්‍රශ්නයක් අද මේ දහම් මේ ධර්මදේශනාවට කෙලින්ම අදාළ ප්‍රශ්නයක් නෙමෙයි පොඩ්ඩක් දැනගන්න පුළුවන් මේ දානස දැන් ඔය මේ බුදුහාමුදුරුවෝ මරණය දුකක් කියලා කියපු එකේ මරණය වේදනාවක් කියලා එහෙම නිකන් හැම මරණයක්ම වගේ කියන්නේ හරි මාතපලය ලැබුව එහෙම හිත දියුණු කරපු කෙනෙක් නෙමෙයි සාවිනාන්ත නිකන් මරණය වේදනාවක් කියලා කියපු තැන ඒක නිකන් කායික එකක්ද නැත්නම් මානසික වේදනාවක්ද එතන දැනෙන්නේ කියලා එහෙම පැහැදිලිව කියපු තැනක් හරි ඒක මොකද්ද එතනදි කියලා තියෙන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් වෙයි. දැන් මෙහෙමයි. දැන් ඇත්තටම කායික වේදනාවක් හරහා ගිය මාර්ගඵලලාභීන් පවා ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් හොඳ උදාහරණය තමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයෙන්. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක්. හැබැයි අතිශය ප්‍රබල තීව්‍ර කටුක මේ කායික වේදනාවක් කරහා ගිහිල්ලා තමයි මරණයටපත් වෙන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ මාර්ගඵලලාභී වුණා කියලාවත් මේ මරණ අවස්ථාවේදී කටුක වේදනාවක් එළඹෙන එකක් නැහැ කියලා කියන්න බෑ. සොයනස් එතන සම්බන්ධව දැන් ආදපෙන්සම ඊට කලින් ඇතිවෙච්ච රෝගයකින් පීඩාව විඳපු වේදනාවක් ගැන නේද කියන්නේ එතන. දැන් මරණ මොහොත ගැන එහෙම වේදනාවක් කියලා එහෙම නෑ නෑ සඳහන් තමයි. දැන් මරණ මොහොතදීනේ යන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගිහිල්ලානේ බණ කියන්නේ. එතකොට දා සුවදුක් විමසනකොට මේ අවසාන මොහොත අවසාන මොහොත බව දැනගෙන තමයි බොහොම ගැඹුරු ධර්මයකට දේශනා කරන්නේ. එතකොට ඒ ගැඹුරු ඒ අවස්ථාවේදී අනාථපිණ්ඩික සුදුමා කියන්නේ මගේ බඩ නිකන් අරියට අර මේ හරක් කපන කැත්තකින් කපනවා වගේ වේදනාවක් එන්නේ. ওই විදිහට අර දිගට දිගට කියාගෙන යනවා බොහොම තීව්‍ර වේදනාවක් හරහා යන බව බොහොම කියන්නේ නොපැකිලව කියනවා. ඒ නිසා මරණ අවස්ථාවේදී මේ අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ සුවසේ මිය යාවිය කිසිම වේදනාවක් නැතුව මිය යාවිය. එහෙම නැත්නම් වේදනාවක් සහිතව මිය යාවිය කියලා අපිට ඊට කලින් කියන්න බෑ. නමුත් දැන් උදාහරණයක් වශයෙන් තවත් එකක් ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනවන් පවන අවස්ථාව. ඒ අවස්ථාවේදී එතන සහභාගී වෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ හිත ක්‍රියා කරපු ආකාරය මේ කය පිරිනවන ඒ කියන්නේ පිරිනවන පාන අවස්ථාවේදී හිත ක්‍රියා කරපු ආකාරය හොඳට දිවසින් බලාගෙන ඉන්නේ. බලාගෙන ඉඳලා පිරිනවන පෑවට පස්සේ උන්වහන්සේ හෙලි කරනවා ඒ කායිකව දැනුණු වේදනාව සර්වඥන් වහන්සේ ඉවසගත්තා කියලා. ඉතින් එතනදී يعني මේ කයේ වේදනාවක් තියෙනවා. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. නමුත් ඒකෙන් චිත්ත පීඩාවක් හදාගන්න නැතිව, හිත වේදනාවක් ඇති කරගන්න නැතිව සිටීම තමයි අපිට කරන්න පුළුවන්. ඒක තමයි අපි ප්‍රතිපදාවක් කරහා එහෙම නැත්නම් දහමක් කරහා අපි ඉගෙන ගන්නේ කොහොමද මේ කායික වේදනාව තිබියේවා මට පුළුවන්ද ඒකට මානසික වේදනාවක් ඉදිරි කරන්නේ නැතුව ඉන්න. ඒ කැලේ තමයි අපි ඉගෙන ගන්නෙ. මරණයක් මෙහෙම වේදනාවක් කියන්නේ සාමාන්‍යයෙන් අර මරණය දුකක් කියපු එකේ එක මේ මේ කියන්නේ මරණය වේදනාවක් කියලා එහෙම සඳහනක් නැහැ නිසාන් අංශ බුදුහාමුදුරු කියපු එක. නැතිනම් අපි එතකොට දැන් දුකක් කියලා කියන්නේ මොකද? ඒක දැන් අපි දැන් අතෑරලා යනවයි කියන එකත් එක්කම මානසිකවද කියලාත් මම හිතන තැනක් තියෙන හින්දා නෑ මං හිතන්නේ ඒ ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් මරණය සැපක් කියලා ගන්න පුළුවන්. දැන් හිතන්න දැන් දැන් බුදුරජාන් වහන්සේ පිරිනිවන් පානවා. ඊට පස්සේ ආයෙත් නැවත ඉපදීමක් නැහැ. ඒතර මේ ඇවිල්ලා විඳින අන්තිම අවස්ථාව, අන්තිම දුක. එතකොට එකතකින් පිරිනිවන් පෑම සැපක් කියලා කියන්න පුළුවන්. නමුත් මට හිතෙනවා දැන් ඔතනදී මරණය දුකක් කියලා කියන්නේ එතන යම්සි දුක්ඛ පීඩාවක්, දුක්ඛ වේදනාවකුත් ඒ තුල අන්තර්ගත හින්දා තමයි මේ මරණය දුකක් කියලා කියන්නේ. එහෙමයි සායනාංශ. තෙරුවන් සරණයි. ඔව් ඒ නිසා අපි දැන් මේ දැන් කායික දැන් දුකේ දුකේ පැති තුනක් බුදුහාඳුර දේශනා කරනවානේ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. දැන් උතනදී සංඛාර දුක්ඛ කියන කොටස හැරුණහම දුක්ඛ දුක්ඛ කියන එකත් විපරිණාම දුක්ඛ කියන එකත් වළක්වන්න බෑ. දුක්ඛ දුක්ඛ කියන එක මේ අපිට උරුම වෙච්ච දුකක්. ඒක මේ අපි ඉපදීම නිසා අපිට ස්වභාවයෙන්ම මේ පැකේජ් එකෙම තියෙනවා ඒ කෑල්ල. මේක අපිට අතහරින්න බෑ. මේක හම්බුණා නම් මේ කය ලැබුණා නම් අර කෑල්ලත් එක්කම තමයි හම්බ වෙන්නේ. ඒක අපිට නැතිව ගන්න විදිහක් නැහැ. ඉපදීමත් එක්කම ඒ ඒ ඒ පැකේජ් එකත් එක්කම එන කොටසක් තමයි ඒක. ඒතර ඒ දුක්ඛ දුක්ඛ කියන කෑල්ල කාටත් තියෙනවා. ඒක රහතන් වහන්සේලාටත් තියෙනවා බුදුරජාන් වහන්සේටත් තියෙනවා. විපරිණාම දුක්ඛ කියන එකක් තියෙනවා. ඉතින් හැබැයි සංඛාර දුක්ඛ කියන එක සම්පූර්ණයෙන්ම වළක්වන්න පුළුවන්. ඒක තනිකරම අපේ සංස්කරණයන් මත හදාගත්ත දුකක් එතන තියෙනවා. ඒත් අපේ ටික ටික සංස්කරණ අඩු කිරීම හරහා ප්‍රඥාව දියුණු කිරීම හරහා විද්‍යාවක් දියුණු කිරීම හරහා අවිද්‍යාව දුරු කිරීම හරහා මෙන්න මේ සංඛාර දුක කියන එක තමයි සෑහෙන දුරට වළක්වා ගනිමින් අඩු කරමින් යම් අවස්ථාවක අපි හිතමු අරහත් ඵලයකටපත් වුණා නම් එහෙනම් සබ්බ සංඛාර සමත කියන මට්ටමකදී යම්සේ අවස්ථාවකදී වාසය කරනවා නම් එහෙනම් අන්න සංඛාර දුකින් එතරම සංඛාර දුකක් ඇති කරගන්න නැතිව වාසය කරනවා කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. තේරුම් ගන්නයි. තේරුම් ගන්න. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැය දෙකක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදායනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු.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 සාදු සාදු සාදු. දැන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.